හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ මාසිකව පවත්වන භාවනා වැඩසටහනේ අවසාන අංගය සඳහායි සූදානම් වෙන්නේ මේ සඳහා යෙදিলা තියෙන්නේ මේ පින්වතුන්ගේ ධර්ම දේශනාවක් පවත්වන්නයි ඒ නිසා සියලුම දෙනා tempත් වෙනවා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒකායනම් ජාති khයන්ත දස්සී මග්ගං පජානාති හිතානුකම්පි ඒතේන මග්ගේන අතරින් සුබුබ්බේ තරිස්සන්තියේ ච තරන්ති ඕගන්ති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ මාසිකව පවත්වන මේ දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ භාවනා වැඩසටහනේ අංග කීපයකින් අපි පවත්වන උත්සාහවත් වෙනවා ඒකේ එක අංගයක් තමයි මේ පින්වතුන් වෙනුවෙන් ධර්ම දේශනාවක් පවත්වන එක. ඇත්තරම අපේ භාවනා කටයුත්ත ඉඳගෙන කරන භාවනාවකට ඊළඟට සක්මණින් කරන භාවනාවකට පමණ සීමා වෙන්නේ නැහැ. ඊට එහා ගිය යම් යම් අනුග්‍රහ කිරීම මේ භාවනාව වෙනුවෙන් කරන යම් යම් අනුග්‍රහ කිරීම උපකාර කිරීම මේ සඳහා ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අනුග්‍රහික සූත්‍රයේ සඳහන් කරනවා අපි මේ කරගෙන යන භාවනාව ක්‍රම පහකට අනුග්‍රහ කළ යුතුයි කියලා. පළවෙනි අනුග්‍රහය තමයි සීල අනුග්‍රහය කියන්නේ. දැන් මේ පින්වතුන් සාමාන්‍ය සීලයකට එහා ගිහිල්ලා දැන් මේ සේනාසනෙට පැමිණියාට පස්සේ උදේ අටසිල් සමාදන් වුණා. අටසිල් සමාදන් වෙලා අර තමා එදිනදා සාමාන්‍යයෙන් රකින්න සීලයට වඩා තමන්ගේ සීලය එක්තරා අන්දමකින් උත්කෘෂ්ඨ කරගත්තා. උස්තැනකට පත් කරගත්තා. ඒ හරහා එතකොට එක්තරා අන්දමකින් අපේ හිත සතුට වෙනවා. එක්තරා අන්දමකින් ප්‍රමෝදයකටපත් වෙනවා. මොකද මේ සාමාන්‍ය සීලයකට වඩා තමන් අදි සීලයක පිළිපීම නිසා ස්වාභාවිකවම අපේ හිතේ ප්‍රමෝදයක් සතුටක් ඇති වෙනවා. ඒ වගේම අපි මේ ආරක්ෂා කරන සීලය හරහා අපි සාමාන්‍ය එදිනදා ජීවිතයට වඩා කයේ වචනේ ලොකු හික්මීමක් ඇති වෙනවා. එතකොට මේ කය වචනය හොඳින් හික්මුණු සිසිල් බවටපත් වෙච්ච සමනය වෙච්ච පරිසරයක තමයි අපිට පුළුවන් අපේ හිත දියුණු කරගන්න. හිත මෙල්ල කරගන්න. හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න. එතකොට මේ සීල අනුග්‍රහිතය සීලය පැත්තෙන් අපේ කය වචනේ හික්මවා ගන්න එක බුදුරජාණන් වහන්සේ එතකොට මේ අපි කරන භාවනාවට කරන අනුග්‍රහයක් උපකාර කිරීමක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට පින්වත්නි සාකච්ඡා අනුග්‍රහිතය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි මේ කරගෙන යන භාවනාවේදී අපිට මතුවෙන විවිධාකාර ගැටලු සහගත තැන් ඊළඟට සැකමුසු තැන් නිරාකරණය කරගන්න එක සාකච්ඡා අනුග්‍රහිතේ වශයෙන් බුදුරජාණන් වහන්සේ අනුමත කළා තියෙනවා. ඒ නිසා අපි භාවනා කරද්දී අපිට හම්බ වෙච්ච යම් යම් අමාරු තැන් පසු කරන්න තියෙන මඟ සලකුණු මේවා සම්බන්ධයෙන් අපි ගුරුවරු එක්ක සාකච්ඡා කළා අපේ හිතේ තියෙන සැකමුසුතන් දුරු කරගන්නවා. අපිට යම් ඉදිරි ගමන සඳහා විශ්වාසයක් අවශ්‍ය නම් මේ විශ්වාසය අපි ඇති කරගන්නවා. මොකද ගුරු මත උතුමන් වහන්සේලා අපිට වඩා යම් පෙර දැක්මක ගමන් කරපු විෂය පදයක අපි එක්කන් යන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා අපි උන්වහන්සේලාගේ උන්වහන්සේලාත් එක්ක කරන මේ සාකච්ඡා වලින් අපි යන ගමන අපි සාර්ථක කරගන්න උත්සාහවත් වෙනවා. අපේ තියෙන සැකසංකා දුරු කරගන්නවා. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය බුදුරජාන් වහන්සේ අපේ භාවනාව දියුණු කරගන්න උපකාර වෙන තවත් අංගයක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට පෙන්නනවා සුත අනුග්‍රහිතය කියලා. සුත අනුග්‍රහිතයේදී කරන්නේ අපි මේ දැන් කරන කාර්යය. ඒ කියන්නේ එක්කෝ ධර්ම දේශනා මාර්ගයෙන් එහෙම නැත්නම් පොතපත මාර්ගයෙන් අපිට සුතමේ ඥානයක් අපේ දැනුමක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඊළඟට මේ අනුග්‍රහ ලැබමින් තමයි තුන්වෙනුව හතරවෙනුව සඳහන් වෙන සමත අනුග්‍රහිතය කියලා මේ හිතේ එක අරමුණක හිත ඒකාග්‍ර කරන ඒ සමත අනුග්‍රහයක් අවශ්‍ය වෙන්නේ. ඒකට සමත භාවනාවක් තුළින් ඒ අනුග්‍රහය අපි ලබලා දෙනවා. ඊළඟට මේ කායානුපස්සන ආදී ඒ විවිධ විපස්සනා භාවනා ක්‍රම වලින් අපි විපස්සනා අනුග්‍රහිතය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ඒ විපස්සනා අනුග්‍රහය මේ භාවනාවට එකතු කරලා දෙනවා. එතකොට මේ පස් ආකාරයකින් අපි කරන මේ අනුග්‍රහ කිරීම, අපි කරන මේ උදව් කිරීම මැදේ තමයි අපේ මේ හිත දියුණු වෙන්නේ. අපේ මේ හිතේ තියෙන නිවන් දැකීමට අවශ්‍ය වෙන ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, වචන ධර්මයන් දියුණු වෙන්නේ මේ විදිහට අනුග්‍රහ ලැබෙමින්. ඒ නිසා පින්වත්නි අපි මේකක්වත් අහක දැමිය යුතු දේවල් නෙමෙයි. සීලය අවශ්‍ය දෙයක්. ඊළඟට බණ අහන එක අවශ්‍ය දෙයක්. ඊළඟට සමත භාවනාවක යෙදෙන එක අවශ්‍ය දෙයක්. ඊළඟට විපස්සනා භාවනාවට යෙදෙන එක අවශ්‍ය දෙයක්. ඒ වගේම අපිට තියෙන ගැටලු निराකරණය කරගෙන සැක සංකාවලින් දුරු කරගෙන බොහොම ඍජු මාර්ගයක ගමන් කරන්න සාකච්ඡා කරන එකක් අවශ්‍ය දෙයක්. සමේ සියලු දේ බුද්ධ දේශනාවට එකලයි. බුද්ධ දේශනාවට අනුකූලයි. ඒ නිසා කිසිම සැකයක් නැතුව අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුක්කහ සූත්‍රයට එකලව අපිට මේ කටයුත්ත කරන්න පුළුවන්. අද එතකොට මේ සුතමේ අනුග්‍රහිතයක් වශයෙන් තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. මම එක්තරා මීට කලින් මෙහි සේනාසනෙට වැඩම කරපු අවස්ථාවකදී කායානුපස්සනාවේ එක්තරා කොටසක් මේ පිටුතුන්ට විස්තර කරලා දුන්නා. අද තවදුරටත් ඉන් එහාට විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අලුත මේ පිමුතුන් අහලා තියෙනවා සත්සතියක් ගත කළා කියලා. බුදුරජාණන් වහන්සේ සත්සති ගත කරනකොට අජපල් නුකරුකමුල බුදුරජාණන් වහන්සේ බොහොම විවේකීව වැඩ වාසය කරනවා. වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේගේ හිතට එක්තරා මේ විතර්කයක්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ හිතට එක්තරා කල්පනාවක් එනවා. ඒකායනෝ අයම්මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කරණත්තාය අද්දං චත්තාරෝ සතිපට්ඨාන මේ ආදී වශයෙන් මේ ලෝක සත්වයන්ගේ සිත පිරිසුදු කරගන්න මේ තියෙන දුක් දුරු කරගන්න මේ නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය මෙන්න මේ සතිපත් සතර සතිපට්ඨාන මාර්ගයමයි කියලා බුදුරජාණන් වහන්සේගේ හිතට සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ තාම ධර්මයේ දේශනා කරන්න පටන් අරගත්තේ නැති මොහොතක තාම බුදු වෙලා අලුත මේ බුදු හිතට මේ විදිහේ කල්පනාවක් පහළ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ හිත දිහා බලාගෙන සහත්පති කියන මහා ප්‍රඥා ඉඳලා තියෙනවා. දැන් මේ පිටුම් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මුලින්ම මැලි වෙනවා මේ ගම්භීර ධර්මය මේ ලෝක සත්ත්වයින්ට දේශනා කරන්න. මොකද මේ ධර්මය සෑහෙන දුරට කෙලෙස් කපන, කෙලෙස් තවන, කෙලෙස් දුරු කරන මාර්ගයක් මත පදනම් වෙලා තියෙනවා. එතකොට අපි මේ කෙලෙස් බරිතව කාම භෝගීව ජීවත් වෙන සත්වයින්ට දෙබඳු නික්ලේශී ධමයක් කොහොමද දේශනා කරන්නේ? එහෙම දේශනා කරන්න ගිහිල්ලා මම නිකන් වෙහෙසටපත් වෙනවා පමණක් නේද? කියලා එක්තරා අන්දමක සිතුවිල්ල බුදු හිතේ පහළ වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ සහම්පති බ්‍රහ්මයාම තමයි ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේට ආයාචනා කරන්නේ මේ ලෝකයේ තුල අල්ප රජස්ක සත්වයින් ඉන්නවා. එහෙම නැත්නම් කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඒ සත්වයින්ට මේ බුදු වදන බුදුවත් බුද්ධ වචනය ඇහුන් නැත්නම් ඒ සත්වයනුත් මලානික වෙලා යනවා. නැවතත් සසරටම ඇද වැටෙනවා. ඒ නිසා ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරලා තියෙන්නේ මේ සහම්පතිය කියන බ්‍රහ්මයාමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයෙන්ගේ විසුද්ධිය පිණිස කෙලස් දුරු කිරීම පිණිස නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස තියෙන ඒකායන මාර්ගය මේ සතර සතිපට්ඨානයයි කියලා වැටහෙනකොට හිතෙනකොට අන්න ඒ සිතවිල්ල මේ සහන්පති කියන මහා බ්‍රහ්මයා බලාගෙන ඉඳලා තියෙනවා. බලාගෙන ඉඳලා දහමේ විස්තර වෙන්නේ හරියට මේ වක් කරලා තියෙන. එතන අකුලල තියෙන අතක් දික් කරන සැනින් බොහොම ශනිකව ඒ මේ සහන්පති කියන මහා බ්‍රහ්මයා මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙනවා. පහළ වෙලා බොහොම ගෞරව සංප්‍රයුක්තව උතුරු සංගල එකාංශ කළා බැඳගෙන ඇදිලි බැඳගෙන බුදුන් වහන්සේට බොහොම ලස්සන ගාථාවකින් මේ පහළ වෙච්ච සිතුවිල්ල ගැන ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය තමයි පින්වත්නි මම අද මාතෘකා පාඨයේ වශයෙන් තබා ගත්තේ. මේ සාම්පති බ්‍රහ්මයා කියන්නේ මොකද්ද? ඒකායනං ಜಾති khයන්ත දස්සේ මග්ගං පජානාති හිතානුකම්පි. ඒතේන මග්ගේන අතරෙන් සුපුබ්බේ තරිස්සන්ති යේච තරන්ති ඕගන්ති. මේ මහා බ්‍රහ්මයා එක අතකින් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් කියනවා දැන් ඉස්සර කාලේ යම්සි කෙනෙක් මේ සංසාරයෙන් මිදුණා නම් නිවන් සාක්ෂාත් කරගත්තා නම් ඒ අය මේ සංසාර ඕගයෙන් මිදුන්නේත් මෙන්න මේ ක්‍රමයටමයි ඊළඟට අනාගත කාලයේදී යම්සි කෙනෙක් මේ සසරින් මිදෙනවා නම් කෙලෙස් දුරු කරගන්නවා නම් ඒ සංසාරයෙන් මිදෙන්නේ ඒ ක්‍රමයෙන්මයි වර්තමාන කාලයේ යම්සි කෙනෙක් සංසාරයෙන් මිදෙනවා නම් කෙලෙස් දුරු කරගන්නවා නම් ඒ අය මිදෙන්නේ මේ එකම මාර්ගයෙන්මයි. ඉතින් මේ හිතානුකම්පී වෙච්ච මේ ලෝක සත්වයන් කෙරෙහි සත්ව මේ කරුණාවෙන් යුක්ත වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේට අන්න ඒ ඒකායන මාර්ගය වැටහුණා කියලා අන්න ප්‍රකාශයක් කරනවා. එතකොට එක්තරා අන්දමකින් බුදු බුදුරජාණන් වහන්සේට පහළ වෙච්ච හිත අනුමත කිරීමක් තමයි මේ සහම්පති මහා ප්‍රඥා කළා තියෙන්නේ. මොකද සහම්පති මහා ප්‍රඥා බුද්ධාන්තර කාලයක පටන් පැවතෙන බොහොම දීර්ඝායුෂ්ක තියෙන බ්‍රහ්මෙක්. එතකොට එතුමා මේ කලිනුත් බුද්ධ ශාසන ඇසුරු කළා තියෙනවා. එතකොට මේ වර්තමාන බුද්ධ ශාසනයත් දැන් මේ පහළ වෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාව. එතකොට එතුමාට තේරෙනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ අර පරණ බුදුරජාණන් වහන්සේලා කලින් හිටපු බුදුරජාණන් වහන්සේලා භාවිතා කරපු ඒකායන මාර්ගයම භාවිතා කළොත් පමණයි මෙන්න මේ අසරණ සත්වයින් මේ සංසාරයෙන් අත මිදෙන්නේ. ඒ බව ඒ සාම්පදී මහා බ්‍රහ්මයා දන්නවා. එතකොට මේ ඒකායන මාර්ගයෙන් තමයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මෙන්න මේකමයි ඒකායන මාර්ගය කියන අනුසිතිරිලා පහළ වෙන්නේ. අන්නේ පහළ වුණාම එක්තරා අන්දමකින් ලොකු ප්‍රමෝදයක් සතුටක් අර සාම්පති මහා බ්‍රහ්මයාගේ හිතේ ඇතිලා තියෙනවා. අන්න ඇතිවෙච්ච නිසා තමයි යා ශනිකව බ්‍රහ්ම ලෝකයෙන් අතුරු දහන් වෙලා මේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙන්නේ. පහළ වෙලා ඇඳිලි බැඳගෙන ප්‍රශංසා මුඛයෙන් කියනවා. එතකොට මේ ලෝතර බුදුරජාණන් වහන්සේට ඒ අතීතයේ මේ සංසාරයෙන් අත මිදෙච්ච ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා යම් තාක් ඉන්නවනම් ඒ අය මේ සංසාරයෙන් අත මිදුනෙත් මේ මාර්ගයෙන්මයි. අනාගතේ පහළ වෙන යම්තාක් ආර්යයන් වහන්සේලා ලෝතුරා බුදුරයන් වහන්සේලා ඉන්නවනම් ඒ අය මේ සංසාරයෙන් අත මිදෙන්නේ මේ ඒකායන මාර්ගයෙන්මයි වර්තමානයේ යම්සි කෙනෙක් මේ සංසාරයෙන් අත මිදෙනවා නම් කෙලෙසුන් දුරු කරගන්නවා නම් නිවන සාක්ෂාත් කරගන්නවා නම් ඒ අය සංසාරයෙන් අත මිදෙන්නේ මේ ඒකායන මාර්ගයෙන්මයි වෙනත් මාර්ගයක් නැහැ ඒ මාර්ගය තමයි ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට දැන් මේ වැටහුනේ කියලා අන්න ප්‍රසංසාමුඛයෙන් දේශනා කරනවා මේ ප්‍රකාශය පින්වත්නි සතිපට්ඨාන සංයුත්තේ බ්‍රහ්ම සූත්‍රයේ සඳහන් වෙනවා. බොහොම රසවත් එක්තරා අන්දමක හරි ප්‍රබෝධමත් හමුවීමක්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ එතකොට මේ සංයුත්ත නිකාය සතිපට්ඨාන සංයුත්තේම තියන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල මේ සතර සතිපට්ඨානයේ අලලා ප්‍රකාශ කරපු දේශනා. විවිධාකාර අන්දමින් මේ සතිපට්ඨානයේ අගය ඒකම ඒකායන මාර්ගයේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේමයි තවත් උපමාවක් උදාහරණයක් දෙනවා නම් එක්තරා අවස්ථාවක පාටලී පුත්‍ර කියන නගරයේ ආනන්ද හාමුදුරුවෝයි බද්ද කියන හාමුදුරු කෙනෙකුයි වැඩ වාසය කරනවා. මේ අවස්ථාවේදී මේ බද්ද කියන හාමුදුරුවන්ට එක්තරා ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ අපේ සීලයක් ආරක්ෂා කරනවා. මේ සීලය මොකටද? ප්‍රශ්නයකින් අහනවා, පාළියෙන් අහනවා. යානිමානි ආනන්ද කුසලානි සීලානි වුත්තානි භගවතා. ආනන්ද එවත්නි ආනන්දේනි මේ භාගතුන් වහන්සේ කුසල් සීලයක් දේශනා කළ තියෙන්නේ මොන අර්ථයක් පිණිසද? දැන් අපිට කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් දැන් අපි සීල් ගන්නවා සීල් සමාදන් වෙනවා. එතකොට මොකටද මේ සීලය? ඒ ප්‍රශ්නේ තමයි මේ අපි වෙනුවෙන් මේ බද්ද කියන හාමුදුරුවෝ මේ ආනන්ද ස්වාමීන් වහන්සේකින් අහලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි බොහොම ඍජු පිළිතුරක් දෙනවා. ඉමානි කුසලානි සීලානි යාවදේව චතුර්ණං සතිපට්ඨානානං භාවනාය මුත්තානි භගවතා. මේ ඇවැත්නි බද්ද මේ ලෝතර බුදුරජාන් වහන්සේ මේ සීලය කුසල සීලය දේශනා කළා තියෙන්නේ මේ සතර සතිපට්ඨානය වැඩිම සඳහා එක්තරා අන්දමකින් පෙරහුරුවක් වශයෙන් එක්තරා අන්දමකින් මතු පිට සකස් කිරීමක් වශයෙන් තමයි මේ කුසල සීලය නිවැරදි සීලය දේශනා කරලා තියෙන්නේ. දැන් පින්වත්නි අපි සීලයෙන් විතරක් නතර වුණොත් ඒ කියන්නේ අපි සීලේ අර්ථය තේරුම් අරගෙන නැහැ. මොකද සීලේ අර්ථය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සීලය මත නවතින්න නෙමෙයි. සීලය හරියට අතිවාරමක් වගේ. දැන් අපි කොහේ හරි දැක්කොත් අතිවාරමක් විතරක් හදලා තියෙනවා දැක්කොත් අපිට තේරෙනවා කොහේ හරි අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. එක්ක මුදල් වල අගහින කම නැත්නම් ඉඩකඩම් වල ප්‍රශ්නයක් මේ වගේ මොනවා හරි ප්‍රශ්නයක් නිසා තමයි මේ හදන්න ගිය ගේ හදලා නැත්තේ. මොකද අත්තිවාරම විතරයි දාලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්වත්නි අපි මේ රකින්න සීලය හරියට අත්තිවාරම වගේ. අපි දැන් මේ අත්තිවාරම විතරක් හදලා ගේ හදන්න නැතුව හිටියොත් ඒ කියන්නේ අඩුපාඩුවක්. අන්න ඒ වගේ තමයි අපි මේ සීලය විතරක් රැකලා ඒ මත ඒ ප්‍රයෝගී කරගෙන සීලයත් අනුග්‍රහ කරගෙන භාවනාවක් කඩුවේ නැත්තම් ඒ කියන්නේ හරියට අර ගේ ඉදි කරගන්න බැරිව මගදී නවත්ත පත්තිවාරමක් වගේ. නිසා මේ කාරණේත් අපිට තේරුම් ගන්න වටිනවා අපි මේ සීලයක් ආරක්ෂා කරන්නේ භාවනාවක් දියුණු කර ගැනීම සඳහායි. මොකද භාවනාවක් කරන්න නම් අපේ කයත් වචනයත් මූලික වශයෙන් අපි සංවර කරගන්න වෙනවා. මොකද අපේ භාවනාව මේ කය වචනේ සංවර කිරීමට වඩා බොහොම සියුම් කාර්යයක්. කය වචනේ සංවර කර ගැනීම ඇත්තටම ටිකක් වීතික්කම මට්ටමේ එහෙම නැත්නම් ටිකක් ඕලානික මට්ටමේ රළු මට්ටමේ වැඩ කොටසක්. දැන් මේ පිටුතුන් දන්නවා අපි පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වෙන්නේ ඇත්තටම මේ පන්සලේ හාමුදුරුවෝ කියනවටවත් බුදුරජාන් වහන්සේ කියනවටවත් නෙමෙයි. මේක මේ අඩුම අඩුම manussකම තියෙනවා මේ පන්සිල් තුල. එතකොට අපිට මේ පන්සිල් රැකීම හරහා ප්‍රධාන වශයෙන්ම වාසිය හම්බෙන්නේ අපේටමයි. අපි අපේම යහපත පිණිසයි එතකොට මේ බුදුරජාන් වහන්සේ පංචශීලයක් දේශනා කරලා තියෙන්නේ. ඒකෙන් අනුන්ට වෙන යහපතට කලින් අපි අපිටමයි යහපතක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ සීලය අපේ මේ කය වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් බොහොම බැරෑරුම් මට්ටමේ අකුසල් වලින් අපිව බේර ගන්න. හරියට අපේ ගයක් වට කළා හොඳ ශක්තිමත් වැටක් අපි සකස් කරලා තියෙනවා නම් ඉතින් ඔය යම් යම් ප්‍රශ්නකාරී පුජ්‍යලෝ ඒ වැටපැන්නගෙන ඉන්නේ නැහැ. සොර සතුටන් ඉන්නේ නැහැ. නැත්තම් යම් අනිකුත් භයානක සතුන් මේ වැට කඩාගෙන ඉන්නේ නැහැ. මොකද මේ වැටෙන් ආරක්ෂා කරලා තියෙනවා. අන්න ඒ වගේමයි මේ භයානක කෙලෙස් අපිව යටපත් කරගෙන අනුන්ටත් හානිදායක වෙන විදිහට හැසිරෙනවා නම් අන්න ඒ භයානක කෙලෙස් මට්ටම තමයි මේ සීලයක් තුලින් අපි රැක ගන්න. සීලයක් තුලින් අපි බේර ගන්න. ඊළඟට පින්වත්නි අපි සමත භාවනාවක් කරහා ඉන් එහාට ගිහිල්ලා මේ පංච නීවරණයන් යම් පමණකට යටපත් කරන්න යොදා ගන්නවා. සමත භාවනාවක් පාවිච්චි කරලා සමාධියකටපත් කරලා යම් පමණකට හිත එකඟ කරලා අපිට පුළුවන් එතකොට මේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන වීතික්කම කෙලෙස් සීලයෙන් යටපත් කරනවා ඊළඟට තියෙන හිතේ මතුපිට මට්ටමේ තියෙන කෙලෙස් අපිට මේ සමත භාවනාවකින් යටපත් කරන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේටම සුවිශේෂී වෙච්ච උන්වහන්සේම පෙන්වලා වදාළපු මේ අනුසය කෙලෙස් යටපත් කරන්න සමත භාවනාවකින්වත් බෑ. ඒ සඳහා අපිට මේ විපස්සනා භාවනාවකටම අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. ඒකමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඒකායන මාර්ගය අන්න විපස්සනා භාවනාවක්. විපස්සනා භාවනාවක් කියන්නේ මේ කාය අනුපස්සනා ආදී සතර සතිපට්ඨානය. ඒතර මේ සතර සතිපට්ඨානයකට කෙනෙක් පෙළඹෙන්නේ නැතුව සතර සතිපට්ඨානයේ යෙදෙන්නේ නැතුව සංසාරයෙන් මිදෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපේ හිතේ ඇති කරගන්න අවශ්‍යයි. අපිට අවශ්‍ය නම් එක්තරා අන්දමකින් හෝ මේ භවයේදී නිවන් පිණිස සාටි නිවන් පිණිස කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා මේ සතර සතිපට්ඨානය සම්බන්ධයෙන් යම් පමණකට හෝ අපේ හිත හික්මවන්න. සතර සතිපට්ඨානයේ අපිට යෙදෙන්න සිද්ධ වෙනවා. සතර සතිපට්ඨානයේ එතකොට මේ පින්තුන් අහලා තියෙනවා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් සිහිය පිහිටුව යුතු තැන් හතරක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ප්‍රධාන වශයෙන් ස්ථාන හතරක් පෙන්වලා දෙනවා. කායානුපස්සන කොටසදී පින්වත්නි එතකොට ස්ථාන කීපයක් බුදුරජාණන් වහන්සේ හඳුල්ලා දෙනවා මේ කය හා අනුබද්ධ වෙච්ච, කයට සම්බන්ධ වෙච්ච. අපි අපි සියලු දෙනාම බොහෝ බහුල වශයෙන් වඩන්නේ ආනාපාන සතිය නිසා අපි ඒ සම්බන්ධයෙන් අපි කෙටියෙන් යමක් මතක් කරගමු. දැන් ආනාපාන සතිය විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඉස්නහා එක්තරාංගමක පූර්ව සකස් වීමක් දේශනා කරනවා. අපිට එකපාරටම ආනාපානට හිත යොදන්න කියන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ සඳහන් කරනවා මේ රුක්ක මූල ගතෝවා ආරණ්‍ය ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභිජිත්වා මේ විදිහට මේ ජුම් කායම් පරිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා මේ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා එක්තරාන්දමක පෙර සූදානමක් මේ ආනාපාන සති භාවනාවට අවශ්‍ය වෙනවා මොකද මේ අපේ කයේ ඉරායාසයෙන් ස්වාභාවිකව සිද්ධ වෙන කාර්යාවලියකට තමයි අපි මෙතෙන්දී අවධානය යොමු කරන්නේ අපි මේ කාර්යාවලිය පටලවා ගන්න නරකයි. මේකට මේ එක්තරාන්දමකින් හානි කරන්න අපකාර කරන්න නරකයි. අපිට ඒක බොහොම සාවධානව ඒකට අවධානය යොමු කිරීම පමණයි අපි කළ යුත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉස්සෙල්ලා යන්න ශූන්‍යාගාරයකට. ඒ කියන්නේ කවුරුත් නැති ප්‍රදේශයකට යන්න. නැත්නම් ආරණ්‍ය ආරණ්‍යයකට යන්න. ඒ කියන්නේ මිනිසුන්ගේ කරදර නැති තැනකට යන්න. ගිහිල්ලා අන්න එතකොට අපිට හම් වෙනවා එක්තරාන්දමක මේ භාවනාවට සුදුසු පරිසරයක්. මොකද හුඟා කරදර බහුල කාල මේ ഘോഷා සහිත පරිසරයක අපිට මේ හිත එකඟ කරන කාරණාව එකපාරට කරන්න බෑ. කෙනෙක් හොඳට පළපුරුද්ද ඇති කරගත්තට පස්සේ නම් ඒ වැඩිත් කරන්න පුළුවන්. නමුත් ආරම්භක අවධියේදී ආධුනික යෝගාවචරයෙකුට එතකොට මේ කාර්යය සඳහා බොහොම සුබදායක වාතාවරණයක් තියෙන්න ඕනේ. Tamanට පහසු පසුබිමක් කලෙලියක් තියෙන්න ඕනේ. ඒ නිසා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සුන්ගෙන් ගැවසී ගත්තේ නැති සද්දබද්ද අඩු තැනකට යන්න. තනියෙම ඉන්න. ගිහිල්ලා ඊළඟට මේ කය හොඳට ඍජුව තබා ගන්න. පිටකොන්ද හොඳට කෙලින් තියා ගන්න. කෙලින් තියාගෙන තමයි ඔන්න ආනාපාන සතියේ සඳහා හිත යොමු කරන්නේ. එතෙන්දිත් ඇඟේ හැමතැනම නෙමෙයි මේ නාසිකාග නාසිකාග්‍රේ ප්‍රදේශයේ නහය අග කෙළවර ප්‍රදේශයේ තමයි සාමාන්‍යයෙන් මේ ආනාපාන සතිය සඳහා අපේ අවධානය අපි යොමු කරන්නේ. එහෙම ඉන්නකොට එතකොට කෙනෙකුට තේරෙනවා ඔන්න දැන් තමන්ගේ ආස්වාසය සිද්ධ වෙනවා. හුස්ම ගන්නවා. ඊළඟට හුස්ම හෙලනවා. එතකොට මේ මම සම්බන්ධ නොවුනට මගේ සහභාගීත්වයකින් තොරව මේ කය ඉබේටම හුස්ම ගන්නවා. මේ කය ඉබේටම හුස්ම හෙලනවා. ඇත්තටම බොහොම සරල ක්‍රියාවලියක් මේ කයේ සිද්ධ වෙනවා. අපිට හැබැයි මේ ක්‍රියාවලිය ගැන දැනුවත් වෙන්න සාමාන්‍යයෙන් වෙලාවක් නැහැ. මොකද අපිට ඉතින් වෙනත් දහසකුත් වැඩ කටයුතු තියෙනවා. නමුත් දැන් අපි මේ දහසකුත් වැඩ කටයුතු මදකට නතර කළා. ඒවෙන් අයින් වෙලා තමයි මේ කයේ සිද්ධ වෙන මේ ස්වාභාවික ක්‍රියාවලියට හිත යොදන්නේ. හිත යොදුවම එතකොට කෙනෙකුට තේරෙනවා ඔන්න දැන් මේ කය විසින්ම හුස්ම ගන්නවා. කය විසින්ම හුස්ම හෙළනවා. ඉතින් සමහර වෙලාවට අපේ උනන්දුව වැඩි වෙලා ඉතින් අපි මේ බලෙන් හුස්ම ගන්නවා. බලෙන් හුස්ම පිට ගන්නවා. සමහර වෙලාවට ඔහොමත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ක්‍රමානුකූලව මේ පුහුණුවේ යෙදෙනකොට ඒ අර අපි සම්බන්ධ වෙන ගතිය, අපි සහභාගී වෙන ගතිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා අපි මේ ස්වාභාවිකව නිදැල්ලේ සිද්ධ වෙන ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියට සිද්ධ වෙන්න ඉඩ දෙනවා. ඒ ඉඩ දීලා මේ නිදැල්ලේ සිද්ධ වෙන කාර්ය දිහා අපි බලාගෙන ඉන්නවා. හරියට පින්වත්නි එතකොට මේ කය නිකන් අනුන්ගේ කයක් වගේ. අපේ කයක් නෙමෙයි. මේක මේ අනුන්ගේ කයක් වගේ. අනුන්ගේ කයක සිද්ධ වෙන කාර්යවලිය අපි බලාගෙන ඉන්නවා. ඔන්න ඒ වගේ පසුබිමක් තියෙන්නේ. මේ පසුබිම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මොකද මේ සියලු දේ හරහා අපේ හිතේ තියෙන මුලාවක් තමයි අන්තිමට දුරු වෙන්නේ. මොකද අපි හිතාගෙන ඉන්නේ මේ කය කියන්නේ මම කියලා. එක්ක මේ කය කියන්නේ මගේ කියලා. එක්ක මේ කය කියන්නේ මගේ ආත්මය කියලා. ඉතින් මෙන්න මේ වැරදි දෘෂ්ටි තමයි අපි මේ භාවනාව කරා දුරු කරන්නේ. ඉතින් මේ දෘෂ්ටි බලක් අහපු පමණින් දුර වෙන්නේ නැහැ. ඒ සඳහා මේ වගේ යෙදিলা භාවනා කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. භාවනාවත් එක දවසක් කරව පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ සෑහෙන කාලයක් යෙදෙන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා බොහොම ක්‍රමානුකූලව දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දැන් මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට තේරෙනවා දැන් ඇතම් වෙලාවට හුස්ම බොහොම දිගට වැටෙනවා තේරෙනවා. ඇතම් වෙලාවට හුස්ම පිට කිරීමත් බොහොම දිගට වැටෙනවා සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා පේනවා යා තේරෙනවා. ඊළඟට රස්සං වාස්ස සන්තෝ රස්සං වස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. දැන් මේ කෙටිවත් ඇතැම් වෙලාවට හුස්ම වැටෙනවා. කෙටිවත් හුස්ම පිට වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් එයා දැනුවත් වෙනවා. බලාපොරොත්තුවක් නැහැ. ඔන්න දැන් කෙටි වෙයි, ඔන්න දැන් දික් වෙයි කියලා කිසි බලාපොරොත්තුවක් නැහැ. වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. වෙන දේ දිහා බලාගෙන ඉන්නවා අපි අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ඉතින් ඔහොම හොඳින් මේ කාරණාව, මේ ක්‍රමය හොඳට තේරුම් අරගෙන කෙනෙක් බලනවා නම් අන්න පින්වත්නි හොඳට හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් වෙන්නේ නැත්තම් ඔන්න අපිට යම් උපක්‍රම යොදන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් උපක්‍රමයක් වශයෙන්. ඒ කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම එතකොට උපකාරයක් පමණයි. අපි తాවකාලිකව පාවිච්චි කරන උපක්‍රමයක් පමණයි. ඒ උපක්‍රමය හරහා එතකොට අපේ හිත තව දුරටත් මේ කාර්යයටම නතු වෙනවා. තව දුරටත් මේ කාර්යයටම යොමු වෙනවා. යොමු වෙලා අන්න හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා. එතකොට මුළු ලෝකෙම අමතක කරලා දැන් ඉන්නේ මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ. ඊට හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියන මෙනෙහි කරනවා. එතකොට මුළු ලෝකෙම අමතක කරලා මේ හුස්ම පිට කරන ක්‍රියාවලියේ හිත පවත්වනවා. කෙනෙකුට මේ දේ මෙහෙම කරන්න පුළුවන් නම් අන්න අර හුස්ම ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා කියලා අර මෙනෙහි කරපු එක ටික කාලයක් යනකොට ටිකක් බර ගතියක්, රළු ගතියක් තේරෙනවා. මේ මෙනෙහි කිරීම දැන් බරයි වගේ. ඕමනා නෑ වගේ. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් ඕන මෙනෙහි කිරීම නතර කරලා මේ වැඩේ නිදැල්ලේ වෙන්න ඉඩ හරින්න පුළුවන්. නිදැල්ලේ වෙන ක්‍රියාවට අපේ හිත යොදන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් අපේ හිතේ තියෙන එකඟ බව තාම හොඳට වැඩිලා නැත්නම් සමහරවිට හිත ආයෙත් පිට දුවනවා. වෙනත් වෙනත් අරමුණු වල දුවගෙන යනවා. ඒ වෙලාවට අපි නැවතත් අර මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. නැවතත් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් මෙහෙම කළා කළා අපි හිතමු හිත එකඟ කරගත්තා. දැන් මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. දැන් හොඳට හුස්ම රැලි 100ක්, හුස්ම රැලි 150ක්, 200ක් ඔන්න හිත හොඳට මේ ආස්වාස ප්‍රස්වාසයේ තියාගෙන ඉන්න පුළුවන්. කය හුස්ම ගන්නවා, අපි දැනුවත් වෙලා ඉන්නවා. කය හුස්ම හෙලනවා, ඔන්න අපි දැනුවත් වෙලා ඉන්නවා. දැන් පින්වත්නි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ අපිට දැනෙන්නේ ටිකක් රළු ප්‍රදේශයක්. මුලදී දැනෙන්නේ රළු ප්‍රදේශයක්. අපි උත්සාහවත් වෙන්න ඕනේ අපේ මේ සතිය දිනු කර ගැනීම සඳහා මේ අපිට දැනෙච්ච රළු ප්‍රදේශයට කලිනුත් මේකේ බොහොම සියුම් ප්‍රදේශයක් තියෙනවා. අපිට තාම මේක දැනෙලා නැහැ. ඉතින් අපි විශ්වාසය ඇති කරගෙන අන්න අපි උත්සාහවත් වෙනවා කොහොමද මේ මට අහු නොවෙච්ච සියුම් ප්‍රදේශය අල්ලගන්නේ කියලා අන්න අපි උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙන්න උත්සාහවත් වෙන්න කලින් අපිට තේරුම් නොගිය සංවේදී නොවෙච්ච බොහොම සියුම් පරාසයක් අපිට අහු වෙන්න පටන් ගන්නවා. ඔන්න හුස්ම බොහොම සියුම්ව පටන් ගන්නවා. බොහොම සියුම්ව පටන් අරගෙන බොහොම සියුම්ව වෙනස් වෙගෙන යනවා. වෙනස් වෙනවා හොඳට දැනිලා ඔන්න නැවතත් දැනීම අඩු වෙනවා. දැනීම අඩු වෙලා ඔන්න ආස්වාසය සම්පූර්ණයෙන්ම සංසිඳලා යනවා. අවසන් වෙලා යනවා. ඔන්න සමහරවිට පොඩි කාල පරාසයක් ගත වෙනවා. ඔන්න ඊළඟට ප්‍රස්වාසය බොහොම සියුම්ව පටන් ගන්නවා. සියුම්ව පටන් අරගෙන ඔන්න ටිකක් රළු වෙලා හොඳට දැනිලා නැවතත් සියුම් වෙලා අන්න ඒක නොදැනී යනවා. ඔන්න නැවතත් ආශ්වාසයක් පටන් ගන්නවා. දැන් පින්වත්නි මේ කාරණාව හරහා අපි උත්සාහවත් වෙනවා අර ආස්වාස ප්‍රස්වාසයේ මුලුල්ලම දැක ගන්න. ඒ කියන්නේ මුලක් බලාගෙන ඉන්නවා, මැදත් බලාගෙන ඉන්නවා, අගත් බලාගෙන ඉන්නවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශය නැත්තම් මේ අධියර අපිට හඳුන්වලා දෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ මුළු ක්‍රියාවලියේම අපි හොඳට හිත පවත්වනවා. හොඳට හිත පවත්වන්න පවත්වන්න අන්න ආස්වාස ප්‍රස්වාසය ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට තැම්පත් වෙනවා. දැන් අපේ හිතත් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලමයි ඉන්නේ. හොඳට নিমগ্ন වෙලා ඉන්නවා. එහෙම ඉන්න ඉන්න හොඳට හිත තැම්පත් වෙනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියලා අන්න බුදුරජාණන් වහන්සේ අපිට ඒ හරිය වෙනකොට බොහොම සාවධානව මේ ආස්වාද ප්‍රස්වාස හුස්ම රැල්ල සංසිඳෙන්න ඉඩ දෙන්න කියලා කියනවා. සික්කති කියලා කියන්නේ හික්මෙන්න. ඒ අවස්ථාවේදී මුකුත් කලබල කරන්න යන්න එපා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල හොඳට තැම්පත් වෙන්න යන්නේ. සියුම් වෙන්න යන්නේ. මේ වෙලාවේදී විවිධාකාර දේවල් ඔළුවට දාගන්න එපා. විවිධ අවිශ්වාසකම්, ගැටලු සහගත තැන්, විචිකිච්ඡාවන් හිතේ ඇති කරගන්න එපා. මොකද දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට තැම්පත් වෙන්න යන්නේ. අපේ සිතත් බොහොම සියුම් වෙන්න යන්නේ. අන්න ඒකට අනුග්‍රහ කරගෙන අපි හොඳට මේ හික්මීමකින් යුක්තව කලබල නොවි මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න. දැන් අද ප්‍රශ්නාවලියේදී කෙනෙක් අහුවා දැන් මේකත් එහා ගිහිල්ලා සමහර වෙලාවට අපිට හසු වෙන්න පුළුවන් මේ ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා වෙන්කර දැනගන්න බැරි තරම් බොහොම සියුම් වෙච්ච මට්ටමක්. ඒ අවස්ථාවක් පවා එළඹෙන්න පුළුවන් පින්වත්. ඒවත් අපි දැනගෙන යන්න ඕනේ. මෙන්න මේ වගේ විපරිණාමයකට රූපාන්තරණයකට මේ අපේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියපත් වෙනවා. මෙහෙමපත් වුනහම අපි තේරුම් ගන්න ඕනේ මේක මේ භාවනා විද්‍යුණුවක්. රළු අරමුණකට වඩා සියුම් අරමුණක සතිය පවත්වනවා කියන එක බොහොම සුවිශේෂී වැඩක්. ඒකට ලොකු ප්‍රගුණත්වයක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු කෙනෙක් ඔන්න රළු ආස්වාස ප්‍රස්වාසයේ ඉඳලා සියුම් ආස්වාස ප්‍රස්වාසයට ගියා. සියුම් ආස්වාස ප්‍රස්වාසයේ ඉඳලා ඊටාම සියුම් අති සූක්ෂම ආස්වාස ප්‍රස්වාස ප්‍රයාවයට ගියා. දැන් තේරෙන්නේවත් නැහැ. දැන් කයක් තියනවාද කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් හොඳට ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ තරමටම මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල සියුම් වෙලා. ඔතෙන්දිත් අපි කලබල කරගන්න නැතුව බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් ජීවිතේ පරිත්‍යාග කරපු හැඟීමෙන් ඔන්න බලාගෙන ඉන්නවා. මුකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. දැම්පින්වත් මේ සමාන වෙලාවට අපිට මේ අරමුණත් සම්පූර්ණයෙන්ම ගෙවිලා යන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අපිට නොදැනී යන්න පුළුවන්. එතෙන්දිත් කලබල නොවී ඉන්නවා. එතෙන්දිත් අපේ හිත නින්දට වැටෙන්න නොදී ඉන්නවා. හුඟක් වෙලාවට සිද්ධ වෙන කරදරයක් තමයි මේ වගේ මට්ටම් වලට හිත සියුම් වෙනකොට අපේ නොදැනුවත්වම අපේ හිත නින්දට යනවා. මොකද අපේ හිත නිතරම අවදි කරලා තියන්නේ පින්වත්නි මේ කෙලෙස් වලින්. එක්ක කාමච්ඡන්දයෙන්, එක්ක දේශයෙන් ප්‍රධාන වශයෙන්ම අපේ හිතට කාමච්ඡන්දයක් ආවනම්, කාම සිතුවිල්ලක් ආවනම් හිත බොහොම ප්‍රබෝධවත්. හිත බොහොම අවදිමත්. ඉතින් බොහොම ප්‍රකෝපකාරී විදිහට එහෙම නැත්නම් බොහොම කාර්යශූර විදිහට අපි මේ කෙලෙස් වල තමයි හැසිරෙන්නේ. අපේ හිතට ද්වේෂයක් ආවමත් ඒ වගේමයි. හිත ප්‍රකෝපවත් ප්‍රකෝප වෙලා ප්‍රචණ්ඩ වෙලා දැන් නිින්ද නිින්ද අහලකවත් නැහැ ඒ වගේ වෙලාවට. එතකොට මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තියෙනකොට කිසිසේත්ම නිින්ද යන්නේ නැහැ. දැන් අපි භාවනාවක් කරහා මේ කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් ටික ටික අයින් කරනවා. ටික ටික තුනී කරනවා. අයින් කරන්නේ විපස්සනා භාවනාවෙන් తాවකාලිකව යටපත් කරන්නේ සමත භාවනාවෙන්. ඒතකොට මේ සමත භාවනාවක අපි එතකොට මේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ ක්‍රමානුකූලව තුනී වෙන්න හරිනකොට තැම්පත් වෙන්න හරිනකොට අපි නොදැනුවත්වම අන්න තීන මිද්ද විචි තීන මිද්ද කියන නීවරණය අපේ හිත වෙලා ගන්නවා. ඉතින් අපි ඔය හරියට දැනගෙන ගියේ නැත්නම් අපි නිදා ගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක හරියට අපි හොඳට මහන්සියලා කුඹර සකස් කරනවා. කුඹුර සකස් කළා මේ ඉහින් නැතුව ඔහේ පාළුවෙන් අරිනවා වගේ වැඩක් තමයි හිත නින්දට යන්න ඉඩ දෙනවා කියන එක. ඒ නිසා අපි මේ අවධියට එනකොට මේ ප්‍රදේශයට අපි ළඟා වෙනකොට අපි වැඩි සූදානමකින් යන්න සිද්ධ වෙනවා. මොකද අපේ සතිය තියුණු නැත්තම්, සියුම් නැත්තම් අනිවාර්යයෙන්ම හිත නින්දට යටෙනවා. හැබැයි ඒක වාසියක් තියෙනවා. අපිට තේරුම් යනවා මේ නින්දට යන්නේ අනිත් කෙලස් ටික දැන් යටපත් වෙලා. ප්‍රබල කෙලස් කීපයක්ම තියෙනවා. පංච නීවරණයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ පංච නීවරණයන්ගෙන් හතරක්ම යටපත් වෙලා. ඒක සුබ ලකුණක්. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන මේ ප්‍රබල සතුරන් යටපත් කරාට පස්සේ අපිව වෙලා ගන්න එනාට තීනමිද්ද සතුරට යටත් නොවි, අහු නොවි ඉන්න අපි තේරුම් ගන්න ඕන. අපි උපායශීලී වෙන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේදී අපිට නිින්ද යාගෙන වගේ එනවනම් අපිට එක්ක පුළුවන් අර නතර කරපු මෙනෙහි කිරීම නැවත පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක්තරා අන්දම ප්‍රබෝධමත් බවකින් මේ ධර්මයෙන් අහලා තියෙන නිසා සුතමේ ඥානය අපිට තියෙන නිසා දැන් මේ එළඹෙන්න හදන්නේ බොහොම ඊටාම සුන්දර අවධියක් කියන තේරුම් අරගෙන බොහොම ඵලදායි අවධියක් බව තේරුම් අරගෙන අන්න වැඩි උනන්දුවකින් අවදිමත් බවකින් මෙන්න මේ ඊළඟ ප්‍රදේශයට ඊළඟ අධියරට අපිට ළඟා වෙන්න සිද්ධ වෙනවා. අපි සතිය පැවැත්වන සතිය පවත්වනවා කියන්නේ පින්වත්නි මේ සියුම් මට්ටම් වලදී තමයි විශේෂයෙන්ම සතිය පැවැත්වීමේ වැදගත්කම තේරුම් ගන්න. ඉතින් අපිට මේ ඉඳගෙන කරන මේ පරයන්ක භාවනාවේදී විතරක් මේ මට්ටම ජය ගැනීම හැකියාවක් නැහැ. සතිය තවදුරටත් සියුම් කරගන්න, තියුණු කරගන්න, සූක්ෂම කරගන්න අපිට විපස් මේ සක්මන් භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. මොකද සක්මනේදී අපිට නිින්ද යන තියෙන හැකියාව බොහොම අඩුයි. එනිසා සක්මන් භාවනාවේදී අපි මේ පාදයක් පොළවේ ස්පර්ශ වෙනකොට ඊටාම සූක්ෂම සියුම්ව ඒ ඒ තැනට හිත යොදමින් මේ සතිය තව තව තියුණු කරගන්න උත්සාහවත් වෙනවා. හරියට බොහොම කුඩා තැනකට නාවිගත කරන ආලෝක ධාරාවක් වගේ අපේ මේ හිත බොහොම සියුම්ව නාවිගත කරමින් ඒ තැන් වලට යොමු කරමින් අපි මේ සතිය තවදුරටත් කුළු ගන්නවා. සතිය තවදුරටත් සියුම් කර ගන්නවා. මෙන්න මේ විදිහට මේ සක්මන් භාවනාවෙන් හොඳට අනුග්‍රහ කරපු සතියක් තමයි අර වගේ පරයන්ක භාවනාවේදී අර බොහොම සියුම් මට්ටමේදී නිින්ද යන්නේ නැතුව තියාගන්න උපකාර කරන්නේ. එකපාරටම අපිට මේ මට්ටමට එන්න බෑ. අපි අර සත් මේ සක්මන් භාවනාවකින් ඒ සඳහා අපි පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕනේ. සක්මන් භාවනාවේ යෙදෙමින් අපි සතිය වඩා ගන්න ඕනේ. මේ වඩාගත් සතියක් තමයි සියුම් සතියක් තමයි අපිට මේ පරයන්ක භාවනාවේදී හම්බෙන මේ සූක්ෂම ප්‍රදේශවලදී ප්‍රයෝජනවත් වෙන්නේ අපිට පිහිට වෙන්නේ. එතකොට පින්වත්නි මෙන්න මේ වගේ ගමනක මේ කායानुපස්සනාවකින් යෙදිච්ච යෝගාවචරයාට ඊළඟට සිද්ධ වෙනවා මේ බොහොම සියුම් මට්ටමේ හිත පවත්වන්න පෙරහුරුවක් ලබා ගන්න. තාමත් එයා මේ විපස්සනා භාවනාවට අවතීර්ණ වෙලා නැහැ. දැන් හොඳට මේ සියුම් මට්ටමේ හොඳට අඛණ්ඩ සතියක් පවත්වන්න පුරුදු වෙච්ච කෙනාට අන්න පුළුවන් වෙනවා මේ කය පුරාම ඊළඟට හිත යොදමින් කයේ දැනෙන උණුසුම් ගති සිසිල් ගති කම්පණය වෙන ස්වභාවයන් චංචල වෙන ස්වභාවයන් සෙලවෙන ස්වභාවයන් ඊළඟට නලියන ස්වභාවයන් ඒ වගේ විවිධාකාර සියුම් සියුම් වෙනස්කම් වලට හිත යොදමින් අර එකතරක එකඟ කරපු හිත දැන් මුළු කය පුරා විහිදුවමින් ශනිකවම ඒ ඒ තැන්වල සිද්ධ වෙන විවිධාකාර සංවේදනාවන් වලට දැනුවත් වෙන්න ඒ තනත්තාට පුළුවන් වෙනවා. එතකොට අපි ක්‍රමානුකූලව මේ ධාතු මනසිකාර භාවනාවකට ඊළඟට පෙළ ගැහෙනවා. එතකොට පින්වත්නි මේ වගේ ක්‍රමයක් අපි මේ කායානුපස්සනා මාර්ගයේ අපිට තියෙනවා. එතකොට අපි මුලදී මේ කිසි දෙයක් ගැන දන්නේ නැතුව අපි මේ හුස්ම රැල්ලක් දිහා හුස්ම ගන්න එක ගැන පිටකෙන්න ගැන පටන් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට බොහොම ගැඹුරකට ඒ හරහා අරගෙන යනවා. දැන් අපි ඕමනාවට වඩා භාවනාව සංකීර්ණ කරගත්තොත් විශේෂයෙන්ම මුල් අවදියේදී භාවනාවට භාවනාව සංකීර්ණ කරගත්තොත් අපිට මේ බොහොම සූක්ෂම මට්ටම් වලට යන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද සමහර වෙලාවට අපි හුඟක් බණ අහලා හුඟක් පොත් බලලා අපි ඔළුවේ පුරවගත්ත ලොකු දැනුමක් තියෙනවා. ඉතින් අපි මේ භාවනා කරන්න ගියාම අපේ අර දැනුම ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා මේක මෙහෙම නෙමෙයි මේක අරමයි මේක කොයි භාවනාවද මේක අර භාවනාවද මේක හරිද මේක වැරදිද කියලා විවිධාකාර ප්‍රශ්න අපිට ඉදිරිපත් කරනවා. අන්න ඒ වෙලාවේදී පින්වත්නි අපිට සිද්ධ වෙනවා මේ පොතේ දැනුම අපේ තියෙන සුතමේ ඥානය මොහොතකට කාලයකට පැත්තකින් තියන්න අපිට සිද්ධ වෙනවා. අපිට එහෙම නැතුව මේ භාවනාවේ ඥානයක් දිනු කරගන්න අවශ්‍ය හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද හරියට නිකන් අර කරත් එක ගොඩාට කලින් කරත් දැම්මා වගේ තමයි මේ සුත්තමේ ඥානෙ ඉස්සර කරගත්තොත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ භාවනාවක් කරනකොට විශේෂයෙන්ම හරියට නිකන් පුංචි ළමයි වගේ බොහොම ආධුනික මට්ටමකට හිත අරගෙන බොහොම නිහතමානී වෙලා අපි කිසි දෙයක් දන්නේ නැහැ වගේ බොහොම නිහතමානීව මේ භාවනාවේ ඥානයක් වඩා ගැනීම සඳහා උත්සාහවත් වෙන්න සිද්ධ වෙනවා. එතෙන්දී හරිම සරලව අපිට දැනෙන දේ තමයි අපි හිත යොදන්නේ. එහෙම නැතුව අපි මානසිකාරයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. හිත පිට යන්නේ නැතුව ඒ අරමුණේ ඉන්නවා නම් මානසිකාරය පවා අපිට අතහරින්න පුළුවන්. අතහැරලා මේ කයට ඍජුව දැනෙන දේ ගැන අපි දැනුවත් වෙනවා. එච්චරයි. දැනුවත් වෙලා ඒ දිහා අපි බලාගෙන ඉන්නවා. ඒ දිහා අපි නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කරද්දී අපිට මේක අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි කියලා සම්මර්ෂණය කිරීමක් පවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අනිත්‍ය නම් ඇත්ත වශයෙන්ම යමක් දුක නම් අපිට ඒක ඇස් පළව අපිට පේන්න ඕන. ඒක මේ බුදුරජාණන් වහන්සේ කියපු කියපු නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ දැකලා අපිටත් මේක විශ්ලේෂණය කරලා බලන්න. අපිටත් අත්දැකීම් වශයෙන් ලබන්න සඳහායි ලබන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිසා අපිත් මේ කරන්නේ එක්තරාන්නමක ආර්ය පරිශ්‍රණයක්. බුදුරජාණන් වහන්සේ කරපු පරමවල නොඋනත් උන්වහන්සේ කියපු ක්‍රමවේදය භාවිතා කරලා උන්වහන්සේ කියලා දීපු පාරේ යමින් අපිත් අපි අපිටම මේ ආනේ පරිශ්‍රණයේ යෙදෙන්න අවශ්‍ය වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශකෙක්. මම කලින් ප්‍රශ්න කතා කරන ඒ ධර්ම සාකච්ඡා වෙලාවේදීත් මතක් කළේ බුදුරජාන් වහන්සේම බොහොම ඍජුව මේ ධම්මපදයේ දේශනා කරනවා තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං පටිපන්නා පමුක්ඛන්ති ජායනෝ මාරබන්ධනං මේ ඔබ ඔබලාම කෙලස් තවන වීරය කළ යුතුයි තථාගතයන් වහන්සේලා මඟ පෙන්වන්න උපමනයි. මේ භාවනා මාර්ගයකට මේ කෙලස් තවන මාර්ගයට බැහැලා යම්සි කෙනෙක් ධ්‍යාන වඩනවා නම් භාවනා කරනවා නම් අන්න ඒ තැනත්තාම මේ මාන බන්ධණයෙන් අත මිදෙනවා. ඒ නිසා පින්වත්නි අපි අපිට කළ යුතු කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ අපි අපිම කළගත යුතු කාර්යයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් මඟ පෙන්වන්න පමණයි. ඉතින් අපි උන්වහන්සේව අනුගමනය කරනවා නම් උන්වහන්සේව විශ්වාස කරනවා නම් අදහනවා නම් එහෙනම් අපි මේ උන්වහන්සේ පෙන්ලා දීපු මාර්ගයේ යා යුතු වෙනවා. අපිට උන්වහන්සේට බෑ අපි වෙනුවෙන් මාර්ගයේ යන්න. උන්වහන්සේ අපිට මාර්ගය පෙන්ලා දීලා තියෙනවා. හරියට මේ සිතියමක් හදලා දෙනවා වගේ අපිට සිතියම හදලා දීලා තියෙනවා. ඉතින් අපි සිතියම දිහා බලාගෙන නතර වෙලා හිටියොත් ඒක උන්වහන්සේගේ වැරද්ද නෙමෙයි. අපේම තියෙන මෝඩකම. අපි ඒ බව තේරුම් අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දී තියෙන ඒ නිවැරදි සිතීම භාවිතා කළා. නිවැරදි මාර්ගය භාවිතා කළා. අපි මාර්ගයේ යෑම සඳහා උත්සාහවත් විය යුතු වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ කායानुපස්සනාවෙම පෙන්ලා දෙනවා සම්පජඤ්ඤ පබ්බය කියලා තව කොටසක්. ඒ සම්පජඤ්ඤ පබ්බය දිහා බලනකොට තේරෙනවා මේ සතිය පැවැත්වීම කිසිම ප්‍රදේශයකට කිසිම ශේෂ්ත්‍රයකට සීමා කළා නැහැ. දැන් බුද්ධ වචනේම පාවිච්චි කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ මේ ඉදිරියට යනකොට ඉදිරියට යන බව දැනගෙන ඉදිරියට යනවා. ආපසු එනකොට ආපසු එන බව දැනගෙන ආපසු එනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව දැනගෙන ඉදිරිය බලනවා. වටපිට බලනකොට වටපිට බලන බව දැනගෙන වටපිට බලනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. දැන් මේ අතපය හකුලවනකොට අතපය හකුලවන බව දැනගෙන අතපය හකුලවනවා. අතපය දිගහරිනකොට අතපය දිගහරින බව දැනගෙන අතපය දිගහරිනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. දැන් මේ භික්ෂුන් වහන්සේලා අරමුණු කළා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා දෙපට සිවුර දරනකොට, තනිපට සිවුර දරනකොට, අඳණය පෙරවනකොට, පාත්‍රය අරගෙන යනකොට ඒ ඒ පිළිබඳව දැනුවත් වෙලා ඒ කාර්යයන් නියදෙනවා. දැන් මේ ගිහි පින්වතුන් නම් දැන් මේ ඇඳුම් පැළඳුම් අඳිනකොට ඇඳුම් පැළඳුම් අඳින බව දැනගෙන ඒ කටයුත්තේ දෙනවා. යම් ආභරණයක් පළඳිනවා නම් ඒ ආභරණේ පළඳින බව දැනගෙන ඒ කටයුත්තේ දෙනවා. පාවාහණ්‍ය වල පළඳිනවා නම් පාවාහන් පළඳින බව දැනගෙන ඒ කටයුත්තේ දෙනවා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. දැන් මේ කෑම කනකොට අනුභව කරනකොට ඒ බව දැනගෙන ආහාර අනුභව කරනවා. යම් යම් දේවල් වතුර ආදී විවිධාකාර දේ බොනකොට ඒ විවිධාකාර ඒ බොන જાති බොන බව දැනගෙන බොනවා. ඊළඟට යම් යම් දේවල් හපල කනකොට හපල කන බව දැනගෙන ඒ දේ කටයුතු යෙදෙනවා. ඊළඟට උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හොති. අඩු තරමින් මේ මල මුත්‍ර පහ කිරීම පවා නුවණින් දැනගෙන ඒ කටයුත්තේ යෙදෙනවා. සතියෙන් යුක්තව ඒ කටයුත්තේ යෙදෙනවා. ගතේ තිතේ මිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. හිට ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදිනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන බව දැනගෙන හිටගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉඳගෙන ඉන්නවා. ඊළඟට නිදාගෙන ඉන්නකොට සැතපෙනකොට සැතපෙන බව දැනගෙන සැතපෙනවා. ඊළඟට නිදි වරනකොට නිදි වරන බව දැනගෙන නිදි වරනවා. කතා කරනකොට කතා කරන බව දැනගෙන කතා කරනවා. නිශ්ශබ්දව ඉන්නකොට නිශ්ශබ්දව ඉන්න බව දැනගෙන නිශ්ශබ්දව ඉන්නවා. දැන් බින්මත් හිතලා බලන්න මේ පෙන්නලා දෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ විවිධාකාර ක්‍රියාවන් අතර අපිට ඔයින් පරිබාහිරව එක ක්‍රියාවක්වත් නැති දානවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරාන්දමකින් නිහතමානී වෙනවා අපිව නිහතමානී කරනවා මේ අනුධර්මයේ මේ මනමුත්‍ර පහ ගැනීම පවා මේ සතියෙන් තොරව කරන්න එපා. ඒක පවා මේ සතියට උදව්ව කරගන්න. ඒක පවා සතියෙන් යුක්තව කරන්න. එතකොට මින්වන්දි අපිට ඒ හරහාම තේරෙනවා මේ සතියට උදව් කරගන්න බැරි කිසිම අරමුණක් නැහැ. අපිට උමනාව තියෙනවා මේ සතිය දියුණු කර ගැනීම සඳහා සතිය වඩා ගැනීම සඳහා අපි කරන සියලුම ක්‍රියාවන් යොදා ගන්න පුළුවන්. අපිට උනන්දුව නැතිකමයි මෙතන යොදලා තියෙන්නේ. ඉතින් අපිට උමනාව තියෙනවා නම් මේ සතිය කියන ධර්මතාවයක් තියෙනවා. ඒක දියුණු කර ගැනීම මේ නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍යයි. ඒක මේ කරන්න තියෙන්නේ අපි යෙදෙන වැඩ හරහා. ඒක කරන්න තියෙන්නේ අපි කරන භාවනාව හරහා. එතකොට අපිට මුළු දවසේ පැය 24ෙම ඉඳගෙන භාවනා කරන්න බෑ. සක්මන් කරමින් භාවනා කරන්න බෑ. නමුත් අපි නිදා ගන්න පැය කීපය හැරුණාම ඉතිරි දවසේ අනිත් වැඩ කටයුතුවලදී අපිට මේ කරන ඒ වැඩ කටයුතු මේ සතියට උපකාර වෙන විදිහට කිරීම සඳහා අන්න බුදුරජාණන් වහන්සේ මේ භාවනා ක්‍රමයේදී මඟ පෙන්වලා තියෙනවා. සම්පජඤ්ඤ පබ්බේදී එතකොට අපි මේ එදිනදා කටයුතු වල යෙදෙන අතර කොහොමද සතිය පවත්වන්නේ කියන එක ගැන ලොකු අවවාදයක් අපිට ලැබෙනවා. ඒකට අපි ගමනක් යනකොට වෙන වෙන දේවල් හිත හිත යන්නේ නැතුව ඒ ඇවිදින එකට හිත යොදාගෙන ඇවිදින බව දැනගෙන අපිට යන්න පුළුවන්. අපි කොහේ හරි නැවතිලා ඉන්නකොට වාහනයක් එනකම් බස් එකක් එනකම් නැවතිලා බලාගෙන ඉන්නකොට අපි මේ වෙන වෙන දේවල් හිත හිත බලාගෙන ඉන්නේ නැතුව අපි හිතගෙන ඉන්න බව දැනගෙන හිතගෙන ඉන්න පුළුවන්. ඊළඟට අපි තව මොනවා හරි ආහාරයක් අනුභව කරනකොට අපි අනිත් අයත් එක්ක කතා කර කර අනුභව කරන්නේ නැතුව එහෙම නැත්නම් රූපවාහිනී නරඹමින් නරඹමින් අනුභව කරන්නේ නැතුව පත්තර බලමින් අනුභව කරන්නේ නැතුව අපිට පුළුවන් මේ කන දේ ගැන අවධානය තියාගෙන හැපෙන දේ ගැන අවධානය යොමු කරගෙන ඊළඟට දැනෙන රසය ගැන අවධානය යොමු කරගෙන අපිට මේ කාර්යය දෙන්න පුළුවන්. ඊළඟට අපි මොනහරි පානය කරනවා නම් බොනවා නම් අපිට ඒ වතුර ටික පවා බොනකොට අපිට මේ සතිය දියුණු කර ගැනීම සඳහා ඒ කාර්යයත් උදා ගන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට බොහොම ලොකු ප්‍රදේශයක් මේ භාවනා කිරීම සඳහා පෙන්වලා දෙනවා. එතකොට මේ භාවනාව එතකොට මේ පරයන්කයකට එහෙම නැත්නම් ඉඳගෙන කරන භාවනාවකට ඉඳගෙන ඇවිදගෙන කරන ඇවිදිමින් කරන භාවනාවකට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. අපි මේ සේනාසනයකට පැමිණිලා පැයක් දෙකක් භාවනා කළා ඉතිරි මුළු කාර්යයම කිසිම හැලහොල්මක් නැතුව ඉබාගාතේ කටයුතු කරනවා නම් කිසිසේත්ම භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ අපි කරන භාවනාවට ප්‍රයෝජනවත් විදිහට හැසිරෙන්නේ කොහොමද? ඒකට අනුග්‍රහ කරන්නේ කොහොමද? අපේ එදිනෙදා කටයුතු ඒ භාවනාවට උපකාර වෙන විදිහට අපි සකස් කරගන්නේ කොහොමද? අන්න එහෙම අපි හිතලා අපි සමහර වෙලාවට අපි කරන වැඩ ටිකක් හිමින් කරන්න සිද්ධ වෙයි. සමහරවිට කලබලෙන් කරන වැඩ කටයුතු කරන්න ගියොත් අපිට සතිය පවත්වන එක අමතක වෙලා යනවා. අපි දන්නේම නැතුව සිතුවිලි වල අතරමං වෙනවා. ඒ වෙනුවට අපිට ටිකක් වෙනකට වඩා ටිකක් සෙමින් මේ අපි යෙදෙන කටයුතු වල යෙදෙන්න සිද්ධ වෙයි. ඒ වගේම ඒ සෙමින් අපි ඒ කටයුතු කරන ගමන් ඒ කටයුතු සිද්ධ කරන ආකාරය අපිට දැනුවත් වෙන්න පුළුවන්. සිද්ධ වෙන ආකාරය ගැන අපි සතියෙන් යුක්ත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ හිත ඉබාගාත යන්න නොදී අතීත සිතුවිලි වල අතරමං වෙන්න නොදී අනාගත සැලසුම් වල නිමග්න වෙන්න නොදී අපිට හැමතිස්සම මේ එළඹ සිටි සිහිය වර්තමාන මොහොතට යොමු කළා ගැනීම ඒ කියන්නේ නැත්නම් වර්තමාන මොහොතට යොමු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා අපේ හිතේ නිරන්තරයෙන්ම දුවන්නේ විවිධාකාර සිතුවිලි නම් විවිධාකාර සැලසුම් නම් අපි අතීත දේවල් ගැන පසුතැවෙනවා නම් අනාගතය ගැන නිරන්තරයෙන් සැලසුම් කරනවා නම් ඒ කියන්නේ තවම අපිට සතිය අහු වෙලා නැහැ. ඒ කියන්නේ අපි තාම සතිය තේරුම් අරගෙන නැහැ. අපේ හිත නිරන්තරයෙන් ඒවට යනවා. හැබැයි අපි ඒවා දැනුවත් වුණාට පස්සේ වර්තමානයේ හැකිතා හිත පවත්වන්නට උත්සාහත් වෙන්න වෙනවා. එහෙම නැතුව වර්තමානයේ හිත පවත්වන්නේ නැතුව අපිට මේ සතිය දියුණු කරන්න බෑ. යම් අවස්ථාවකදී අපේ හිත වර්තමාන මොහොතට පැමිණි බව දන්නවා නම් අන්න සමහර වෙලාවට අපිට මේ කයේ තියෙන යම් වේදනාවක් දැනෙන්න පුළුවන්. කයේ තියෙන නිකන් දාඩි දානවා වගේ යම්සි ඒ තරම් ප්‍රසන්න නොවෙච්ච යම්සි දෙයක් දැනෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි එතන වටකම තියෙන්නේ අන්න ඒ අවස්ථාවේදී අපේ හිත ගෙදෙට්ට ඇවිල්ලා තියෙනවා. අපේ හිත වර්තමානයේ පැමිණලා තියෙනවා. අතනට මෙතනට යන්නේ නැතුව විවිධාකාර අරමුණු ඔස්සේ දුවන්නේ නැතුව මේ කයට හිත ඇවිල්ලා තියෙනවා. කාය අනුපස්සනාවට ඔන්න යෙදিলা තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න වටිනවා මේ අපි භාවනා කරනවා කියලා නිරන්තරයෙන්ම සතුටු සහගතවම මේ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. අපේ කයට හිත එනවා කියන්නේ ඇතැම් වෙලාවට ඒ තරම් ප්‍රණීත අත්දැකීමක් නෙමෙයි. ඒ තරම් සුවය එළවන සුඛදායි අත්දැකීමක් නෙමෙයි. මොකද මේ කය කියන්නේ මුගක් වෙලාවට රිදෙන රිදුම් කැක්කුම් බහුල දෙයක්. මේ කය කියන්නේ නිරන්තරයෙන්ම රෝග බහුල තැනක්. ඉතින් අපේ කයට අපේ හිත ආවහම සමහරවිට දැනෙන්නේ යම් යම් තැන්වල වේදනා. යම් යම් තැන්වල සිද්ධ වෙන කම්පන චංචල ස්වභාවයන්. යම් යම් තැන්වල සිද්ධ වෙන උණුසුම් සිසිල් ගති. ඉතින් ඕවා වෙන්න ඒ තරම් ප්‍රසන්න දේවල් නෙමෙයි. නමුත් පින්වත්නි අපි විශ්වාසය ඇති කරගත යුතුයි. බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන නිවන් මාර්ගයේදී මේ එළඹ සිටි සිහිය අතීතේනොත් අනාගතේනොත් හිත මුදවගෙන වර්තමානයට පැමිණියනම් අන්න අපිට ඒ වෙලාවේදී මේ දැනෙන දුක පවා අපි සතුටක් වශයෙන් බාර ගන්න පෙළඹෙන්න අවශ්‍යයි. ඒක බුද්ධ ගෞරවයෙන් කරන්න අවශ්‍යයි. මොකද අපිට මේ දැනෙන්නේ දුකක් වුණත්, කයේ දැනෙන්නේ වේදනාවක් වුණත්, අපි ඒක වේදනාව වේදනානුපස්සනා ශීර්ෂයෙන් බලනවා නම් මේක මේ වේදනානුපස්සනාවක් කියලා තේරුම් ගන්නවා නම් අන්න පින්වත්නි අපිට ඒක ප්‍රමෝදයක් වෙනවා. මොකද අපි මේ දැනෙන දුක පවා අපේ නිවන පිණිස අපේ විමුක්තිය පිණිස භාවිතා කරන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව විස්තර කරද්දී මේ සැප වේදනාවන් ගැන විතරක් නෙමෙයි විස්තර කළා තියෙන්නේ. දුක් වේදනාවන් ගැනත් විස්තර කළා තියෙනවා. උපේක්ෂා වේදනාවන් ගැනත් විස්තර කළා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වේදනාවන්ගේ කිසිම වේදනාවක් නැහැ බැහැර කරන්න. අපි මේ සැප වේදනාව ගැන විතරක් නම් අපි ඔස්සේ දුවන්නේ අපිට අර තවත් ශේෂ්ඨ දෙකක්ම වගහැරලා යනවා. ඒ නිසා අපිට අපි උත්සාහවත් වෙන්න ඕනේ මේ කයේ දැනෙන්නේ දුකක් නම්, කයේ දැනෙන්නේ වේදනාවක් නම් ඒකත් අපිට පුළුවන් නම් මේ වේදනාව වෙනස් වෙන ආකාරය, වේදනාව හටගන්න ආකාරය, නැති වෙලා යන ආකාරය, නැවතත් වෙනත් තැනක වේදනාවක් හටගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, නැති වෙලා යන ආකාරය මේවා පිළිබඳව එක්තරා අන්දමකින් විමර්ශනයක යෙදෙන්න පුළුවන් නම් මේවා සම්බන්ධයෙන් අපි දැනුවත් වෙනවා නම් මේවා පොඩ්ඩක් අර පරීක්ෂා කරන දෘෂ්ටි කෝණයකින් අපි බලනවා නම් එතකොට පින්වත් අපි භාවනාවක යෙදෙනවා මේක අපි අපි හිතන තරම් සුන්දර නොවුනට අපි දන්නේම නැතුව අපේ හිත වර්තමානයේ ඉන්න පුරුදු වෙනවා වර්තමානයේ ඉන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න අපි නොදැනුවත්වම ඔන්න වේදනානුපස්සනහරා ඔන්න අපේ හිත අපේ හිත ගැනවත් දැනුවත් වෙනවා. ඔන්න හිතේ රාගයක් එනකොට රාගයක් බව දැනගන්නවා. ද්වේෂයක් එනකොට ද්වේෂයක් එන බව දැනගන්නවා. රාගයට අහු වෙන්නේ නැතුව, ද්වේෂයට අහු වෙන්නේ නැතුව අන්න හිත දිහා බලන්න අපි පුරුදු වෙනවා. සමාහරණාවට ඊළත් ඊටත් එහා ගිහිල්ලා බොහොම සියුම් වශයෙන් කාමච්ඡන්දයක් උපදිනකොට, කාමච්ඡන්දයක් පවතිනකොට, කාමච්ඡන්දයන් නිරුද්ධ වෙනකොට අන්න නීවරණ වශයෙන් පවා අපිට තේරෙන්න ගන්නවා. ඒවත් තව දියුණු වෙලා, ඒ ඒ මට්ටම් පවා තව දියුණු වෙලා හිතේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙනකොට ඒවා තියෙනවද? දැන් නැද්ද? අන්න ඒ පමණට පත් වෙන්න පවා හැකියාව මේ ධම්මානුපස්සනා කොටසදී ලැබෙනවා. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී මේ සතර සතිපට්ඨාන මාර්ගයේදී ක්‍රමානුකූල ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. මේ එකක්වත් හැබැයි අරගෙන යන දේවල් නෙමෙයි. මේ එතන එතන පාවිච්චි කරගන්න උපකරණ කට්ටලයක් මෙතන තියෙන්නේ. අපි දැන් විවිධාකාර කටයුතු වලට විවිධ ආයුධ භාවිතා කරනවා. දැන් ලොකු දෙයක් කපන්න නම් පොරවක් පාවිච්චි කරනවා. සියුම් දෙයක් කපන්න නම් බොහොම සියුම් කියතක් එහෙම නැත්නම් සියුම් පිහියක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ අපි මේ අපේ තියෙන විවිධාකාර කෙලෙස් මට්ටම් වලදී විවිධාකාර මානසික මට්ටම් වලදී මේ සතර සතිපට්ඨානයෙන් විවිධාකාර ආයුධ අපි අරගෙන පාවිච්චි කරනවා. ඒ ඒ තැනදී ඒ ඒ ආයුධ පාවිච්චි කරනවා ඒ ආයුධය පැත්තකින් තියනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවට ඔබින ආයුධය අපි පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුනුත් මේ බුදුරජාණන් වහන්සේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා සත්වයන්ගේ විසුද්ධිය සඳහා සියලු දුක් දුම්නස් දුරු කිරීම සඳහා සසර දුකින් මිදීම සඳහා ඒකායන මාර්ගය කියලා මේ පෙන්වලා දීපු මේ සතර සතිපට්ඨානය වඩන්න පෙළඹෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ සපත කරනවා අවුරුදු 6ක් යන කලින් සෑහෙන මට්ටමකට මේ තනත්තා මේ යෝගාවචරයා පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට කියන අවුරුදු 6ක් නෙමෙයි අවුරුදු 5ක්, අවුරුදු 4ක්, අවුරුදු 3ක්, අවුරුදු 2ක්, අවුරුද්දක් ඔය විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලය අඩු කරගෙන අඩු කරගෙන එනවා. ඒ නිසා මෙතන පෙන්වන්නේ සෑහෙන දුරට ප්‍රායෝගික මාර්ගයක්. මේක සතිපට්ඨානයේ කියවමින් පමණක් ලැබෙන දෙයක් නෙමෙයි. මේකේ අන්තර්ගතය අපි අපි තුල, අපේ කය තුල, අපේ හිත තුල ක්‍රියාත්මක කරමින් ලබාගත උත්සාහයක් මෙතන තියෙනවා. මේක ප්‍රායෝගික මාර්ගයක්. මේක දේශනා මාර්ගයක්ම නෙමෙයි. මේක යාඥා මාර්ගයක් නෙමෙයි. මේක වැඳ වැඳ හිටියා කියලා සිද්ධ වෙන මාර්ගයක් නෙමෙයි. මේකේ කල යුතු දෙයක් තියෙනවා. මේකේ වැඩි යුතු ධර්මයක් තියෙනවා. අපේ හිත තුළ දියුණු කරගත යුතු ගුණ ධර්ම තියෙනවා. මේ හිත තුළ මේ ගුණ ධර්මයන් දියුණු කරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, වජ්ජංග ධර්මයන්, මාර්ග ධර්මයන් මේවා දියුණු කරගන්නේ නැතුව අපේ හිත කෙලෙස් වලින් මිදෙන්නේ නැහැ. නිසා මේ කාරණාව තේරුම් අරගෙන යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සත්‍තිස් බෝධිපාශිකම බෝධිපාශික ධර්මයන් ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් සතර ඉද්ධිපාද ධර්මයන් සත්‍ය සතර පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන් සත්‍ය බුද්ධන ධර්මයන් ආරෂ්ඨාංග මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාශික ධර්මයන් යම් කෙනෙක් වඩනවා නම් දියුණු කරනවා නම් අන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෝවන් වෙන්න අවශ්‍ය නැහැ. මාර්ගඵල ලැබෙන්න අවශ්‍ය නැහැ. මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න පෙළ ගැහෙච්ච කෙනා පවා මේ සසරින් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ගෝපාලක සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අර බොහොම ඩෝලක්කාර ගොපල්ලෙක් මේ ගගක් තරණය කරන්න බොහොම සුදුසු තැනකින් තමන්ගේ ගව පට්ටිය එකතු කරගෙන යනවා නම් අර බොහොම දැවැන්ත ශක්තිමත් ගවයෝ ඒ ගව ඒ නිවැරදි තැනින් බොහොම සුදු පටු මාර්ගයෙන් බොහොම පහසුවෙන් ඊතර වෙනවා. ඊළඟට ඉන්න ඒ තරුණ ගවයෝ අරගොල්ලන්ව අනුගමනය කරමින් ඒගොල්ලොත් ඊතර වෙනවා. හැබැයි මේ අලුත ඉපදිච්ච මේ වසු පැටවු ඒගොල්ලෝ පවා මේ තමන්ගේ අම්මලා තාත්තලා දිහා බලලා අන්න ඒගොල්ලොත් එකතු වෙනවා. එකතු මේ ඊතර වෙනවා. මෙන්න මේ උපමාව බුදුරජාන් වහන්සේ දෙන්නේ. ඒ නිසා අපි මේකේ පුරෝගාමී වුණා නම් අපි මේකේ බහැලා වැඩ කරා නම් අපි මේ සතර සතිපට්ඨානය වැඩුවා නම් අපි දිහා බලන තවත් අයත් විතර වෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා මේ මාර්ගයේ ගමන් කරලා මේ සතරින් එතර වෙලා තියෙනවා. ඉතින් අදටත් මේ මාර්ගයේ විවෘත වෙලා තියෙනවා. ඉතින් මේ විවෘත වෙච්ච මාර්ගයේ මේ ඒකායන මාර්ගයේ ගමන් කරලා මේ සසර දුකින් මිදෙන්න මේ සියලු දෙනාටම මේ භවයේදීම හෝ ඊතා ඉක්මන් භවයේදී ඒකාන්තයෙන් මේ සතර සතිපට්ඨාන ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා ධර්මදේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි අපි අද දවසේදී විවිධාකාර පින්කම් රාශියක නිරත වුණා. එතකොට බුද්ධ වන්දනාවන්හි නිරත වුණා. ඊළඟට සීල් සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා, ධර්ම සාකච්ඡා පැවැත්තුවා, ධර්ම දේශනාවකට සමන් දුන්නා. ඊළඟට හැකි උපරිම මට්ටමින් සක්මන් භාවනාව යෙදුණා. හැකි උපරිම මට්ටමින් පරයන්ක භාවනාවේ ඉඳගෙන කරන භාවනාවේ යෙදෙනවා. ඊළඟට මේ දාන සැපයෝ පින්වතුන් බොහොම කුසල් සිතින් මේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ඒ වගේට මේ භාවනාවක යෙදিলা කටයුතු කරන මේ යෝගාවචි පිරිසක් වෙනුණු ඒ දානීය පූජා කළා. ඉතින් මේ අන්දමින් අපි අද දවස පුරා විවිධාකාර කුසල් රාශියක් අත්පත් කරගත්තා. ඉතින් අපි මේ රැස් කරගත්තා සියලුම කුසල් අපේ නවින් මිය පතවගේ සියලු ඥාති මිත්‍රාදීන්ට අපි අනුමෝදන් කරමු. ඒ අය අභව්‍ය ස්ථානවල සිටිත් නම් එයින් අත මිදෙත්වා ඒ සියලු දෙනාටම උතුම් නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිසම මේ කලා වූ සියලුම කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට උදව් කරන ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියොත් පතන්නා වූ බෝධි ඥානයන්ගෙන් උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යම් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයටත් දුකින් මිදීම පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අප සියලු දෙනාටම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම සසර දුකින් මිදීම පිණිසම මේ කරන්නා වූ සියලුම කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි අපි සම්ප්‍රදායානුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං